මේ ත්‍රිපිටක ධර්මය තුලින් අපේ හිතේ නැගෙන නැගිය යුතු නිවැරදි කුසලයන් මොනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. මේ සතිය පුරාවට අපි අපේ සිත නිවැරදි කරන සංකායතරණ විසුද්ධිය පිළිබඳ බොහෝ කාරණා සාකච්ඡා කරා. අද විවේකී සෙනසුරාදා දවස අද අපි උතුම්ය ගැන කතා කරන දවස නමුත් අද දවසේත් අපි සමාලෝචනයක් විදිහට මේ කාරණා ටිකම සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද මේක ගැඹුරු මාතෘකාවක් සහ අපිට එකතු කරගන්න තියෙන කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් කොහොමද අපි මේ හේතු දකින தത്വයට හිතපත් කරගත්තාම අපේ කෙලෙස් අඩු වෙන්නේ කොහොමද කියන එක ගැන අපේ කෙලෙස් නැති වෙන්නේ කොහොමද කියන එක ගැන අපි තවදුරටත් සාකච්ඡා කළ යුතු තියෙනවා. දැන් සමහර වෙලාවල් තියෙනවා බලන්න අපි ඊයේ දවසේ සාකච්ඡා කරා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කාරණා හතරක් මුල් කරගෙන කියලා. හැම වෙලෙම අපේ ඉරියව්වක්, අපේ සිතුවිල්ලක්, අපේ ප්‍රතිචාර දක්වීමක් මොන හරි දෙයකට අපි ප්‍රතිචාර දක්වන්නේ කාරණා හතරකින් මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ කියන්නේ ඵලයක් අපි අත්දකිනවා. ඒ ඵලයට හේතුව අත්දකිනවා. ඒ වගේම ඒ හේතුවෙහි නැති කිරීමක් හොයනවා. නැති කිරීමේ මාර්ගයක් හොයනවා. දැන් ගින්දරක් එනවා දැක්කහම ඵලය අත්දකිනවා. ගින්දර කියලා හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඵලය හඳුනා ගන්නවා. හේතුව තේරෙනවා අන්නර රොඩුකොළ ආදී හින්දා කියලා. එක ෂණයකම ඒක වෙනවා. ගින්දර දකිනකොටම හේතුවක් තේරෙනවා අපිට. නේද? ඒ වගේම ඒක නැති කිරීම නේද ගින්දර නිවන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒක දන්න හින්දායි අපි උත්සාහයක් ගන්නෙ. නිවන්න පුළුවන් කියලා දන්නවා. ඒ වගේම නිවන මාර්ගය වතුර ගහනද පොළ මේ මොන හරි නේද මේ වැලි ගහනද මොන හරි කියලා ක්‍රමයක් දන්නවා. ඉතින් ඒ වගේ අපිට කෙලස් ධර්ම කියලා කියන්නේ ගිනි ගින්දර වගේ ඒ කියන්නේ පත් වෙන දේවල් හත් වෙන දේවල් කෙලස් කියලා කියන්නේ. හිත ගිනි ගන්නකොටත් ඒ වගේ තේරෙනවනම් නේද? හිතේ ගින්නක් වෙනකොටත් මොනවා හරි දුකක් වෙනකොටත් පැහැදිලිව මේ දුකට හේතුව තේරෙන්න ඕන ඒ වගේම ඒක නැති කිරීම තේරෙන්න ඕන නැති කිරීමේ මාර්ගය තේරෙන්න ඕන මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා අපි චුට්ටක් හොඳට බලන්න ඕනේ දැන් මේ සතියේම කතා කරපු දේවල් ඔක්කොම එක එක ආකාරයට අපි මේවා කතා කරා ප්‍රායෝගික පැතිකඩ කීපයක් විතරයි මේ පටිසම්පාදය ගැනත් යම් යම් කාරණා කීපයක් කතා කරා දැන් මේක කොහොමද වෙන්නේ කතා කරලා තියෙන කාරණාවක් නමුත් නැවත නැවත මතක් කරන්න ඕන කියලා මම හැමදාම කියනවා අපේ වැඩසටහන ඒ ඒ මාතෘකාවේදී අපි කතා කරපු දේවල් ජීවිතයට එකතු වෙලා තියෙනවද කියලායි එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක්මයි හැමදාම ධර්මදේශනාවකදී සාකච්ඡා කරන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. දැන් මේ ගින්දර එනකොට ගින්දර දකිනකොට ගින්දර භයානක දෙයක් ඒක මෙන්න මේ හේතු හින්දායි හටගන්නේ මේ හේතු හි නැත්තම් නැති වෙන්නේ මේ හේතු තිබ්බේ මේ හේතු නැති වුණොත් නැති වෙනවා මේ මේක නැති කරන ක්‍රමය මේකයි කියලා ඔය කාරණා හතර හඳුනාගන්නේ නැති තේරෙන්නේ නැති කාලයක් තිබ්බා අපිට ඒ තමයි අපේ ඊටාම් පුංචි කාලේ නේද ඊටාම් පුංචි කාලේ අපි ගින්දර දැක්කහම ඒක දන්නේ නැහැ ගින්දර කියන්නේ මොකක්ද කියලා ඔක්කොත් දන්නේ නැහැ එතකොට දැන් අපි දන්නවා. දැන් අපිට ඒක එකවර මෙහෙම බලනකොටම ගින්දර දිහා ඔය හතරම එනවා අපේ මනසේ. කොහොමද ඒක උනේ? අන්න ඒක තමයි අපි අධ්‍යයනය කළ යුත්තේ. ඒ අපේ මනසේ ඒ වගේ මෙහෙම කළ බලනකොටම මේ காரணා හතරම ඉස්මතු වෙලා එන යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් නේද? අපේ තුල තියෙනවා. යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් අපේ තුල තියෙනවා. අපේ මානසිකාරයේ ඒ වගේ වැඩපිළිවෙලකට ඉඩ තියෙනවා. නේද? අපේ මානසිකාරයේ ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා අපේ මනසේ. ඇයි? පොඩි කාලේ තිබ්බේ නැති එකක්. නේද? ලොකු වෙනකොට දැන් තියෙනවා. එහෙනම් ඒ භෞතික දේවල් ගැන මානසික දේවල් ගැන තේ විදිහට හදන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනේ. හරි? අපි ඔහේ ජීවත් වෙනවා. මේ මනස සකස් කරන්න පුළුවන් ද බැයිද කියලා හොයන්නේ නැතුව ඔහේ ඉන්නවා එදා වේලා කාලා බීලා නාලා ඇඳලා ඉන්නවා. හිතෙන හිතෙන හැටියට ජීවත් වෙලා ඉන්නවා. මේක හරි නින්දාවක් අපිට. හරිද? අපිට නින්දාවක් කියලා කියන්නේ උදේට නැගිට්ටාම හිතෙන හිතෙන විදිහට හිතෙන හිතේ හිතෙනද ජීවත් වන්නෝ කවර හුද කවුරුද? හිතිච්ච දේම කරන කට්ටිය කවුද? තිරිසන් සත්තු. ඒ කට්ටිය Tamanට මොනවද හිතෙන්නේ? ඒකේ හොඳක් නරකක් පාලනය කිරීමක් ඒව මොකක්වත් යාලට තේරෙන්නේ නැහැ. එහෙනම් හිතෙන ඔක්කොම කරන අය. හිතෙන දේ ඔක්කොම කරන අය තිරිසංගත සත්තු. එතකොට නේද? එන එන විදිහට වැඩ කරනවා නම් එන එන විදිහට වැඩ කරනවා නම් හිතට දැනෙන දැනෙන දේ ඉල්ලන ඉල්ලන දේ දෙනවා නම් නේද? දැනෙන දැනෙන දේට ප්‍රතිචාර තරහ යනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා නම් ඊර්ෂ්‍යා වෙනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා එන එන දේට හිතට එන එන දේට අනුව කටයුතු කරන්නේ නම් මං ඉන්නේ ගොඩක් ගොඩක් පහළ තත්ත්වයක මගේ මානසිකත්වය. ඒක හරියන්නේ නැහැ නේද? නේද? මනුස්සය කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනා අර දැකලා තියෙනවද මේ මේ මේ මේ අර බඩු උස්සන මේ උපකරණ තියෙන්නේ නේ ගොඩනැගිලි වල එහෙම උස ඒවා නේද? ඔව් ක්‍රේන් තියෙන්නේ නේද? ඒවා ඒ ක්‍රේන් එක උස්සගන්නේ කවුද? එයාමයි. නේද? කෑල්ල කෑල්ල. එයාම තමයි ඒක ඉස්සෙන්නේ. ඒ වගේ අපේ හිතත් සකස් කරගන්න ඕන අපිමයි. හරි? අපේ හිතත් සකස් කරගන්න ඕන අපේ හිතෙන්මයි. හිතම භාවිතා කරලා හිත සකස් කරන වැඩ පිළිවෙලක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. එහෙනම් ඒක දැනගෙන මේ කාරණාත් එක්ක මොකද කරන්න ඕන මම ඔන්න ඔය ඕනම දෙයකට හේතු දකින විදිහට මගේ හිත සකස් කරගන්න ඕනේ. ඒ හේතු දකින පැත්තට ආවොත් අපි කියනවා කාංකා විතරන සුද්ධියටපත් වුණා කියලා. හරිද? ඒක තමයි මේ දවස් ගානෙම කතා කරපු දේවල් සාරාංශය තමයි දැන් අද කතා කරන්නේ. යන්නේ කොහොමද මේක කරන්නේ කියලා බොහෝ දේවල් කතා කරා. ඒ කතා කරපු ඔක්කොම මම දැන් කියන්න යන්නේ නැහැ. අද මේ කතාව කතා කරපුවම ඇති. අරවා කියන්නේ ගියොත් මේක කියා ගන්න වෙනවා. හරි. හොඳයි. දැන් බලමු මොකද අර කරේ? මොකද අර කරේ? ගින්දර කොහොමද මම ওই වගේ දකින්නකොටම ඒ ගින්දර ගැන හැඟීමක් එන විදිහට මගේ මනස සකස් වුණේ කොහොමද? සකස් වුණේ කොහොමද කියලා බලන්න මට තියෙනවා ඉන්ද්‍රියන් 6ක්. හරිද? මේ ඉන්ද්‍රියන් 6 ඇහැ කන නාසය දිව ශරීරය මනස මේ හැම ඉන්ද්‍රියක් එක්කම හැම ඉන්ද්‍රියෙම ගන්න අරමුණත් එක්ක සම්බන්ධ වෙන ඉන්ද්‍රිය තමයි මනස කියලා කියන්නේ නේද? ඒ කියන්නේ දැන් බලන්න ඇහෙන් දැක්ක රූප ගැන දැන් මට පුළුවන් මනසෙන් මතක් කරන්න. කනෙන් ගත්ත රූප ගැන දැන් මට පුළුවන් මනසෙන් මතක් කරන්න. අනිත් ඒවා හැම පුළුවන්ද? සීතල දැනিলা තියනවාද? සීතල සුවඳ දැනিলা තියනවාද? නෑ සීතල සුවඳ දැනෙන්නේ නේද? ඒ වගේ එහෙම කියන්නවත් බෑනේ අපිට ඒ කියන්නේ සීතල කියන එක කයට දැනෙන එකක් ඒක කවදාකවත් නැහෙන් අඳුන ගන්න බෑ රූප කියන ඒවා ඇහැට පේන ඒවා නේද එතකොට රූප කියන කන්ද ඇහිලා තියනවද අහවල් කන්ද පිදුරු තලාගල කන්ද ඇහිලා තියනවද නෑ එහෙම එකක් නෑ ඒකේ පෙනුම ඇහෙන්නේ නෑ ඒකේ වචනේ නම් ඇහි වුණා පිදුරු තලාගල කන්ද කියන්නේ ඉතින් එහෙනම් ඒ වගේ ඉන්ද්‍රියන් මාරු වෙලා අත්විඳින්න බෑ නමුත් මනසෙන් අරමුණු කරන්නේ පුළුවන්. අනිත් ඉන්ද්‍රියන් වලින් ගත් ඒවා. ඒකත් මතක තියාගෙන ගින්දර. ගින්දර දැන් මට මනසට තමයි අර ගින්දර දකිද්දි එන්නේ මේක මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙනම් හැදිලා තියෙන්නේ මොකද්ද මගේ මනස. ඇහෙන් දැක්ක රූපය පිළිබඳ. ඒ කියන්නේ එහෙනම් ඇහෙන් ගත්ත රූප පිළිබඳව නිවැරදි විග්‍රහයක් මගේ මනසට ලැබෙනවා. කොහොමද ඒක උනේ? කියලා බලන්න ගින්දරත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ඉන්ද්‍රියන් වලින් ගින්දර එක දිගට මම ගින්දරවල ක්‍රියාකාරීත්වය මම අධ්‍යයනය කරලා තියෙනවා. නේද? පළවෙනියෙන්ම දෙමාපියන්ගෙන් අහගත්තා. චූටි කාලේ මොකද කරේ දෙමාපියෝ? ගින්දරට කිට් වෙන්න හදනට දුන්නේ නැහැ. නේද? බය ඇති කෙරුවා. ඔය කොට මම ඒ වුණාට ඔය කොච්චර බය ඇති කරත් කිට්ටු කරලා බලන බලන යන්තම් කිට් වෙනකොට අර කිව්ව එක ඇත්ත තමයි රස්නේ. ආයෙ මෙහාට එනවා. නේද? ඊළඟට ගින්දර පත්තු වෙනකොට මම පහන පහන පත්තු කරලා තියෙනවා. පහන පත්තු කරන නිසා දැල්ල වැඩි කරන්න කිව්වොත් මම දන්නවා දැල්ල වැඩි කරන්න නම් නේද? ඇයි මේ පහන පහනම නිමිලා තියෙන්නේ කියලා දන්න නිමීගෙන එනවා කියලා දැනගත්තොත් තෙල් නැහැ කියලා දැනගන්නවා. එහෙම නැත්නම් තෙල් තියෙද්දිම නිමීගෙන එන කියලා දැනගත්තොත් තිරේ කොටයි කියලා දැනගන්නවා. නේද? ඒ වගේ මේ ගින්දරට හේතු වෙන දේවල් මම මම ගින්දර පාවිච්චි කරන තැනතරේ. ඒ පාවිච්චි කරනකොට ඇහි ගිනි දැල්ල මට ස්පර්ශ වෙනවා. නේද? ගිනි දැල්ලත් එක්ක ඇහැ සම්පූර්ණයෙන් සම්බන්ධද නැද්ද? ඒක දිගට. ඒකට මම චූටි කාලෙත් බලන්න ඇති. ඇත්තටම ඉතින් බැලුවනේ. දැල්ල උස්සල බැලුවා. දැල්ල ගොඩක් උස්සල බැලුවා. තිරේ. එතකොට මේ මොකක්ද තිරේ ගොඩක් උස්සල බැලුවා. එතකොට දැල්ල නිවෙනවා ගොඩක්. ඊට පස්සේ නේද? ආය පාත්‍ර දල ගන්නට ඒක හදාගන්න දානවා. නේද? ඒ විදිහට උන්න ලිපිපත්තු කරන්න ගියාම දාන්නවා. නේද? නැත්තම් වත්තේ ගිනි ගොඩක් ගහලා තියෙනවා ගොඩාක් රොඩු ගිහින් දාපුවම නිවෙනවා. වේලිතර රොඩු වුණත් ගොඩාක් දාපුවම නිවෙනවා. ආයෙපත් වෙනවා ටිකකින්. නේද? මේක හුලං ආවොත් ඒ පැත්තට ඇද වෙනවා. මේ පැත්තට ඇද වෙනවා. ඉතින් ඔක්කොමම අඩු වෙන හැටි, වැඩි වෙන හැටි, අඩු කරන හැටි, වැඩි කරන හැටි අර දර දැම්මොත් වැඩි වෙනවා, දර ගොඩක් දැම්මොත් අඩු වෙනවා. නේද? ඕනකට වැඩි දර හිර කරලා දැම්මොත් ලිපේ ගින්දර කියන දේ භයානක වුණාට මම ඒක පාවිච්චි කරලාද නැද්ද? එහෙනම් මම ඉගෙනගෙන තියෙන්නේ මොනවද කරලාද? ඒක ඍජුවම භාවිතා කරලා ඒක ඍජුවම මගේ ඇහෙන් අත්දැකලා ඇහෙන් අත්දැකලා නේද? ඇහෙන් අත්දැකලා මගේ මනස ඒක පිළිබඳ සම්පූර්ණයෙන්ම දන්නවා. අන්න ඒ දන්න හින්දා මට ගින්දර දකින්නකොටම හේතුව නැති කිරීම නැති කිරීමේ මාර්ගය කියන ඔක්කොම ටික පහළ වෙනවා. නේද? ඔක්කොම ටික පහළ වෙනවා. ඔක්කොම සිත් ටික පහළ වෙනවා. හවුද නැද්ද? ඔව්. එන එක හැම වෙනවා. හරිද? එච්චරයි. එහෙනම් ඒක අපි දන්නවා හොඳට මෙහෙම වෙන ඒක වෙන්න නම් එහෙනම් ඔය වගේ අපි තව ඉගෙනගත්ත දේවල් මොනවද? කනෙන් අහලා හිතෙන් තේරුම් අරගත්ත දේවල් වගේක් තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරලා හිතෙන් තේරුම් ගත්ත දේවල් වගේ තියෙනවා. රස විඳලා හිතෙන් තේරුම් ගත්ත දේවල් වගේ තියෙනවා. ඒ වගේම කායික ස්පර්ශයෙන් හිතෙන් තේරුම් ගත්ත ඒවා වගේ තියෙනවා. ඊළඟට තව දේවල් වගේකුත් තියෙනවා. ගණන් එහෙම හදන්න කියලා ගණන් කියලා දුන්න ගණන් අනුව ඒවා තේරුම් ගත්තේ ඒවා කොහෙන් දැකලා කොහෙන්ද? අන්න මනසින් දැකලා මනසින් තේරුම් ගත්ත දේවල් වගේකුත් තියෙනවා. මනසින්ම දැකලා මනසින්ම තේරුම් ගත්ත දේවල් වගේකුත් තියෙනවා. ඔය හය විතරයි තේරුම් ගන්න තියෙන දේවල් තියෙන්නේ. ඊට පස්සේ ඉක්මනට ඒවා එනවා. නේද? දැන් සමහරවල් කොච්චර මොන හරි ගාණක් අපි හිතමු සමීකරණයක් විසඳන්නේ කොච්චර පෙන්නුවත් වැඩක් නැහැ. ඒක ඉක්මනට කරගන්න නේද හේතුත් එක්ක මෙහෙමයි කරන්න මෙහෙමයි කරන්න කියලා මනසින්ම තේරුම් ගත්තට පස්සේ මනසින්ම ඒක උත්තරේ හොයාගන්න ස්වභාවයක් තියෙනවා මනසින් දැකලා ඉක්මනට ඒ ඒ අදහස එන විදිහට මනසින්ම ඒ පිළිතුර ලැබෙන මනසින්ම තේරුම් ගත දේවල් වගේක් තියෙනවා දැන් මගේ සිතේ ක්‍රියාකාරීත්වයන් ගැන මේ හේතු නිසා මේක වෙනවා මේ හේතු නිසා මේක වෙනවා කියලා රූපයට කායික නැත්නම් රූපවල රූප නැතුව වේදනා සංඥා සංකාර විඥාන කියන රූපී නොවන දේවල් ඔක්කොම දැනෙන දේවල් වගේ. එතකොට වේදනාව කියලා ගත්තොත් දැන් අපි දන්නවා අපි කවදා හරි දවසක මේ ලෝකය අවබෝධ කරගන්න නම් දැන් අපි නාම රූප පරිච්ඡේද ගැන හිම කතා කරපු හින්දා දන්නවා රූපී කොටස් සහ අරූපී කොටස් පිළිබඳව අපි දැනගන්න ඕනේ නේද? දැනගන්න ඕනේ මේක දෙකට බෙදිච්ච ශරීරයක් කියලා දැනගන්න ඕනේ. ඉතින් මම නාම රූප පරිච්ඡේදය ගැන මේ වෙනකොට කතා කරාපු හින්දා අද ඒකත් නේ. එහෙනම් අපි නාම પરම්පරාව නැත්නම් අරූපී પરම්පරාව, රූප પરම්පරාව කියලා ගන්නවා අපේ ජීවිතේ කොටස් දෙකකට බෙදනවා කියලා. මේවා හේතු නිසා හටගන්න බව මගේ මනසේ අර විදිහට ගින්දර දකිනකොට ඒකට හේතු වෙනවා වාගේ දැනෙන්න නම් මං මේවා අධ්‍යයනය කරන්න ඕනද නැද්ද? අධ්‍යයනය කරන්න නම් දැන් අපි වේදනාව ගැන කියලා හිතන්න. වේදනාව හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒක මොකක් වගේද? ගිනි දැල්ල වගේම. ගිනි දැල්ලත් හැම වෙලෙම දන්නවද? ගිනි දැල්ල අපිට එක දිගට පිනන වගේ පේනවා. හැබැයි එක පාරටම ගින්නට හේතු වෙන ගෑස් ගෑස් ගෑස් වලින් හටගන්න ගින්නක් කියන්නේ අපි මෙතනින් එක පාරටම ගෑස් අයින් කරපු ගම ගිනි දැල් නැතු වෙනවා. එහෙනම් මේ මොහොතේ ගිනි දැල්ලට ගෑස් ඕන වෙලා තියෙනවා. ඊළඟ මොහොත එහෙනම් හැම වෙලෙම පරණ එකම තිබ්බනම් ආයෙකට මුකුත් ඕන වෙන්නේ නැහැ. අලුතෙන් ඒ අංශු දහණය වෙන්න නම් මේකට අලුතෙන් ඒක ඒ කියන්නේ හැම වෙලෙම මේ ගිනි දැල්ල තියෙන අංශු නිවෙනවා අලුත් ඒවාපත් වෙනවා. නේද? කාබන් අංශවල දෙවිහිමනේ අපි ගින්දර වගේ පේන්නේ. එහෙනම් තියෙනව හැම වෙලෙම නිවෙනවා කියලා කියන්නේ ඔය හොඳම උදාහරණේ ගෑස් වලින් ගත්තොත් නේද? ගෑස් එක වහනකොටම ගින්දර නැති වෙනවා. නේද? අර අර අරපත් වෙලා තියෙන අංශු ටිකක් වෙලා තියෙනවනම් පත් වෙලා තියෙන අංශු ගොඩාක් වෙලා තියෙනවනම් ගෑස් වහනකොටම ටිකක් වෙලා තිබිලා තමයි නිවෙන්න ඕනේ. නේද? එහෙනම් හැම වෙලෙම හැම වෙලෙම මේ යන ටික නේද පත් වෙනව වෙන්න ඕනේ. තේරෙනවද අපි ගෑස් වලින් තියෙන ගින්නක් ඉක්මනට නිවන්න පුළුවන් හින්දා මොකද එකපාරටම අපිට මේ සම්පත්තික නවත්තන්න පුළුවන් නේද පහන් දැල්ලත් එහෙම තමයි නේද පහන් දැල්ල එකපාරට පිම්බහම නිවෙන්නේ දැල්ලටයි මේ ඊළඟට අලුතෙන් එන ඒවටයි සම්බන්ධ වෙන්න බැරුව යනවා අලුත් තෙල්ලට රත් වෙලා සම්බන්ධ වෙන්න බැරි වෙනකොට මොකද වෙන්නේ නිවෙනවා ඒ කියන්නේ දැන් දැන් අපි හිතමු ගෑස් මෙහෙම වෙනවා ගෑස් වල තියෙන මොන හරි කාබන් අංශු වගේ තමයි රත් වෙලා පත් වෙන්නේ එතකොට ඊට මොහොතකට කලින් තිබ්බ අංශු විනාඩි 3-4ක් ඒ දිලිහිම තියෙනවා නම් මේ අපි ගෑස් අයින් කරපුවාම ගින්දැල්ල විනාඩියක් දෙකක් තියෙන්න ඕනේ. මෙහෙන් ඕෆ් කරනකොටම අරක නිවෙන්නේ. ඒ කියන්නේ මෙහෙන් යන ටිකමයි අර නේද දිලිහිලා පේන්නේ රත් වෙලා පේන්නේ. එහෙනම් ඒ කියන්නේ හැම වෙලෙම අලුතෙන් ගිනි දැල්ලක් හැදෙනවද නැද්ද? හැම වෙලෙම අලුතෙන් එකක් හැදෙනවා. හැබැයි අපිට හිතෙන්නේ කොහොමද? ආ ඔන්න ඕකට කියනවා සම්තතියක් කියලා. ඒ කියන්නේ ගැලීමක් ඇතන තියෙන්නේ. හැබැයි ගැලීම හින්දා අපිට හිතෙන්නේ එකක් තියෙනවා කියලා. ඒකට කියනවා ඝණයක් කියලා. සම්තති ඝණයක් කියලා කියනවා. හරි? ඒක එකට පේන එක තමයි සම්තති ඝණය කියලා කියන්නේ. එතකොට දැන් වේදනාව ගැන හිතමු පොඩ්ඩක්. හරි. මම අර කියන දෙයක්ම කියන්න දැන් දැන් දැන් මේ වෙලාවේ අපිට හුස්ම දැනෙන්නේ නැතුව තිබ්බන මෙච්චරලා දැන් දැනෙනවා නේද එතකොට අපේ සාමාන්‍ය මනුස්සයාට හිතෙන්නේ හුස්මේ දැනීම තිබුණා මට දැනුනේ නැහැ. මෙච්චර වෙලා තිබුණා දැනුනේ නැහැ. මෙච්චරලා තිබුණේ නැහැ. දැන් තමයි මම කිව්වට පස්සේ තමයි දැනෙන්නේ කියලා. ඇත්තටම බලනකොට හුස්මේ දැනීම තිබිලා නැහැ. තිබිලා නැහැ. නේද? මොකද එතනට විඥානය යෙදුනේ නැති හින්දා. එතකොට මට දැන් මෙහෙම හුස්ම ගැනම අවධානය යොමුනොත් එක දිගට හුස්මේ දැනීම තියෙනවා කියලා හිතෙනවා. ඇත්තටම මේ එක දිගට තියෙනවා නෙවෙයි අර පහන් දැල්ල වගේ මගේ හිත එක දිගට යෙදෙනකොට හරියටම අර ගෑස් යෙදෙනකොට දැල්ලපත් වෙනවා වගේ අපිට දැනීමක් ඇති වෙනවා හිත යෙදෙනකොටම දැනීම ඇති වෙනවා. එතන. හරිද? හිත යෙදෙන්නේ නැති වෙනකොටම දැනීම නැති වෙනවා. හිත යෙදෙනකොටම දැනීම ඇති වෙනවා. හිත යෙදෙන්නේ නැති වෙනකොටම දැනීම නැති වෙනවා. ඇයි? වේදනාව ගැන මම කියන්නේ එතකොට වේදනාව කියන්නේ මොකක්ද? අභ්‍යන්තර ආයතනය, බාහිර ආයතනය සහ විඥානයේ එකතුවටයි. හරිද? එතකොට විඥානය කියලා කියන්නේ මේ සිත මෙන්න මේ හුස්මේ තියෙන කාය ස්පර්ශයේහිට අවධානය යොමු වෙන වෙලාවට ඒ අවධානය යොමු වෙන වෙලාවට මට ඒක දැනීම හට ගන්නවා. මගේ හිත වෙන කොහෙට හරි ගියාම නෑ දැන් මේ වෙලාවම හිතලා බලන්න මම සැරෙන් සැරේ හුස්ම ගැන කිව්වා නේද? හුස්ම ගැන කිව්වා ආයෙ දැන් බන බනට අවධානය යොමු වෙනකොට ආයෙ හුස්ම දැනෙන්නේ නැතුව ගියා උතන. හොඳට බලන්න මේ වෙලාවේ මොකද උනේ නේද? ආයෙ මම හුස්ම කියනකොට ආයෙ හුස්ම දැනෙන්න පටන් ගත්තා. ආයෙත් ඒ ශනේම මොකද උනේ? ආයෙ දැන් මේක මුදවල තේරෙන්න අපිට මේ වෙලාවෙම ඇති වෙලා නැති වෙලා යන මේක මේ එක වෙලාවකට එක පැත්තකට යනකොට මේක දැනෙන්නේ ආයෙ ආයෙ දැනෙනවා. මොන දැන් ආයෙ දැනෙන්නේ ආයෙ දැනෙනවා. ඔහොම මේක අන්න බලන්න එහෙනම් නහයේ ගින්දරපත්තු වෙනවා කියන එක නැත්තම් නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාස කය කියන එක නැත්නම් ආස්වාස රසය දැනීම කියන එක ගින්දරක් වගේ ගෑස් ලැබුවා වගේ තමයි විඥානය ආයුණා කියන්නේ විඥානය වෙන තැනකට යදුනා කියන්නේ ඒතකොට මේකපත් වෙන්නේ නැහැ නේද ඒ වගේමද නැද්ද දැන් මේ බණ අහගෙන ඉන්නවා නේද හිත gedera ගියොත් හිත වෙන තැනකට ගියොත් මේ කියන ඒවා එකක්වත් ඒ කියන්නේ ඇහුණා ඇහුණා ඒ කියන්නේ ඇහෙන එක තිබුණා ඇහෙන එක දැනුන්නේ නැද නැත්නම් ඇහුනේම නැද්ද ඇහුනේම නැහැ ආය ඇහෙන්න දෙයක් ඇහුණා අවධානය යොමු කරේ නැහැ නෙවෙයි ඒක තමයි වැඩේ හරිද අපි ඒක තමයි තේරුම් ගන්නත් අපි හිතන්නේම ඇහුණා ඒකේ උනාට තේරුම් ගත්තේ නැහැ ඇහුණා දැනුන්නේ නැහැ නෑ ප්‍රශ්නේක ඔක තමයි අපි තේරුම් ගන්න කවදා හරි දවසක වේදනාවන් පස්සේ ඉන්න කෙනෙක් ඇහිීමේ දැනීමක් එතන හට ගැනීමක් ඇයි? කනක් තියෙනවා, සද්දෙත් තියෙනවා, විඥානයේදීම නෑ. එහෙනම් ස්පර්ශද වේදනාව කියන එක නෑ. ඇහිීමෙන් ඇති වෙන වේදනාවක් මොකක්වත් එතන හට ගැනීම නෑ. හරිද? විඥානය යදුන්නේ නැත්නම් එහෙනම් හැම වෙලෙම අපිට මේ මේ ඉන්නේ අපි තැන් තැන් වල අපි හිතමු ගෑස් ප්ලාන්ට් හයක් තියෙනවා. එහයින් ගිනි දැල් හයක් තියෙනවා කොහෙද? ඇහි, කනේ, නාහේ, දිවේ, ශරීරේ. මේ හැම වෙලේම ඕෆ් කරනවා. හරි කවුරු හරි අර ගෑස් එක ඕෆ් කරනවා දානවා ඕෆ් කරනවා දානවා එක මාරු මාරු. එක සැරයකට එකයි. එක සැරයකට එක තැනක විතරයි ගින්දරපත් වෙන්නේ. හරි. අන්න ඒම තමයි මේ ශරීරේ කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි තැන් තැන් වල. ඉතින් එක සැරයකට එකයි කියන්නේ සමහරවල්ලාට මේ එකක් දිගටම දාලා තිබුණොත් එහෙනම් අනිත් ඒවා ඔක්කොම ඕෆ්. හරිද? අනිත් ඒවා ඔක්කොම ඕෆ්. අනිත් වෙන එකක් දාලා තිබ්බොත් අනිත් ඒක ඕෆ්. ඒක එහෙමම තමයි. මොන බලන්න ඒක ඕෆ් වෙලාම තිබ්බ දැන් හුස්ම. මෙච්චර වෙලා දැන් දැන් ආය අපි මේකට නැවදන්නේ මොකද? නේද? දැන් ගොඩ වෙලා ඕෆ් වෙලා ඇයි ඇයි පිය හෙලින දැනෙන එක. නේද? ඔන්න දැන් බරට දැනව නේද? මෙච්චර මෙච්චර ඒක දැනලා නැහැ. නේද? ඉතින් ගෙදරදිත් අත්දකින්න පුළුවන් මේවා ඕෆ් වෙන හැටි. හිමින් තේකක් බීලා බලන්න. තේවල රසයට රසයට හිත යවනකොට රසය දැනෙන්නේ නැහැ. රසයට හිත යවනකොට රසය දැනෙන්නේ නැහැ. හරි. රස්නේයි රසයයි දෙක එකවර දැනෙන්නේ නැහැ. හරිද? අන්න එහෙම මේ වේදනාව කියන එක හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන එකක්. වේදනාව කියන්නේ එතකොට ස්පර්ශ හයෙන්ම නේද? කාය සංපස්ස, චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියලා කියන ස්පර්ශ හයෙන්ම හටගන්න වේදනාව ඇතිවීමක්. හරි? මේ වේදනාවේ මේ ඇතිවීම නැතිවීම දැන් අපි අහනකොටත් ওই විදිහට ඇත්ත නේන්නම් මට මෙච්චර කල් දැනුන්නේ නැහැ නේ මේක. නේද? ඊළඟට මේ වේදනා සමහර ඒවා සුඛ වේදනා, සමහර ඒවා දුක් වේදනා, සමහර ඒවා අදුක් අසුඛ වේදනා. ඔය හය තැනේම හටගන්න සමහර ඒවා සැපයි, සමහර ඒවා සැපත් නැහැ, දුකත් නැහැ, සමහර ඒවා දුකයි. හොඳයි. ඕක හරියට එහෙනම් මේ ගිනි දැල් හයක් වගේ නේද? මේ වේදනාව ඇති වෙන්න හේතු. හරි? හේතු දැන් හොඳට ටිකක් ටිකක් බොහොම ගැඹුරෙන් හිතන්න මම මේ කියන්නේ ඇත්තම ගින්දර ඇති වෙන්න හේතු මම ඒ ගින්දර දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගත්තද නැද්ද? දර වැඩි වෙනකොට මොකද වෙන්නේ? දර අඩු වෙනකොට මොකද වෙන්නේ? නේද? වතුර වැටුනොත් මොකද වෙන්නේ? තෙල් වැටුනොත් මොකද වෙන්නේ? නේද? ඒවා කරලා බලලා යොදවලා බලලා යොදවලා බලලා මම දැනගත්තා. නේ? ඒකට මට එක දිගට ගින්දර දිහා අවධානය යොමු කරගෙන ඉඳ සිද්ධ වුණා ගින්දර දිහා බලාගෙන වෙන මොනවා හරි මතක් කරගෙන ඉන්නවා නම් කවදාකවත් ඕක තේරුම් ගන්න බෑ මම ගින්දර දිහා බලාගෙන ඉන්න මම වෙන කල්පනාවකට යනවා කවදාකවත් ඕක තේරෙන්නේ නෑ ගින්දර කියන ගින්දර වගේම වැඩපිළිවෙලක් තමයි වේදනාව කියලා කියන්නේ කියලා දැන් තේරුණා නේද එහෙනම් වේදනාව අවබෝධ කරගන්න මොකද කරන්න වෙන්නේ වේදනාව අවබෝධ කරගන්න මොකද කරන්නේ වේදනාව දෙස එක දිගට අවධානය යොමු කරගෙන එහි අඩු වෙන හැටි වැඩි වෙන හැටි අඩු වෙන්නේ මොනවා ආපුහාමද වැඩි වෙන්නේ මොනවා ආපුහාමද කියලා බලා ගන්න වෙනවා නේද එතකොට වේදනාව ගින්දර දිහා බලාගෙන වෙන මොන හරි කල්පනා කරලා නම් ගින්දර තේරුම් ගන්න බෑ එහෙනම් දැන් මම කියනවා කෙනෙකුට එහෙනම් දැන් වේදනාව කියනක මේ දැන් මේ දැන් හට ගන්න ගතිය තියෙනවද නැද්ද මේ දැන් හරි හැම වෙලේම උතන වේදනාව ඇතිවීම නැතිවීම තියෙනවා. අපි හිතමුකෝ අපේ කට්ටියට මම දැන් කියනවා එහෙනම් දැන් ඉතින් ආයෝක කල්දදා ඉන්න ඕනේ වේදනාවේ தත්ත්වය ඉගෙන ගමු. ඒකින්ද දැන් හොඳයි එහෙනම් වේදනානුපස්සීව ඉන්න බුදුජානනාථ දේශනා කරනවා. ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවේහි ඇත්ත తත්වය අත්දැකීමෙන් ආවාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමාවිනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වීර්යයෙන් යුක්තව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව නුවණින් කියන්නේ මේ වේදනාව ගැන දැන් අහලා දැනගත්ත වේදනාව හැම වෙලෙම ඇති වෙන නැති වෙන එකක් කියලා. ඒට හේතුත් අහගත්තා අපි. නේද? තණ්හාව හින්දා නේද? තණ්හාව හින්දා දුක් වේදනා ඇති වෙනවා. තණ්හා අවිද්‍යාව හින්දා අවිද්‍යා තණ්හා හින්දා සැප වේදනා ඇති වෙනවා. නේද? ඉතින් ඒවා දැනගත්ත එහෙනම් මේවා මේ වේදනාවට එක එක ඒවා එක එක ඒවා වැටෙනකොට මොකද වෙන්නේ මොකද වෙන්නේ කියලා බලා ගන්න නම් වේදනාවට අවධානය යොමු කරගෙන ඉන්න වෙනවද නැද්ද? ඉතින් දැන් ඉමුකෝ. කියලා කිව්වොත් අපි කවුරු හරි කියන ඉතින් දැන් එහෙම ඉමු. කිව්වොත් එහෙම හරි ආ මං ඉන්නම් කියලා. මොකද වෙන්නේ? ආදා ඉන්න පටන් ගත්තාම මේක තමයි මේ මෙතන වේදනාවක් ආව එක නැති වුණා මෙතන ආව එක නැති වුණා. ඔන්න සද්දයක් ඇහලා වේදනාවක් ආව ඒක නැති වුණා. ගන්ධයක් ඇහලා වේදනාවක් ආව ඕනවා මෙනෙහි කර කර ඉඳ ගියාම කොහෙද යන්නේ හිත? වේදනාවේ ඉඳීම වැත්තක තබා ගියාය. නේද? එතකොට මම අහනවා ජීවිතේ කවදා හරි වේදනාව ගැන ඒ වගේ ඉඳලා තියෙනවද? එහෙම නැත්තම් මට වේදනාව ගැන අවබෝධ වෙයිද? ගින්දර ගැන අවබෝධුනේ මොන වෙලාවද? ගින්දරත් එක්ක ඉඳලා. එහෙනම් වේදනාව ගැන අවබෝධ වෙන්න නම් වේදනාවත් එක්ක වේදනාවට අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. ඉන්න බෑ. දැන් ඉන්න බෑ කියන කලින් ඉඳලත් නැහැ. නේද? වේදනාව වේදනාව අත්දැකීමින් ඉන්න බෑ. මොකද මේ හිත ඒකට ලෑස්ති නැහැ. අන්න ඒක තමයි කියන්නේ. හරිද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන ඒවා සම්පාදනය කරගන්න ඕනේ කියලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕනේ. හරි? අන්න ඒ වගේ චිත්ත විසුද්ධිය සම්පාදනය කරගත්ත කෙනෙකුට තමන්ගේ හිත වේදනාවෙහි අයින් වෙන්න දෙන්නේ නැතුව එක දිගට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එක දිගට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම තියාගෙන ඉන්නකොට අර මොනවද දැනෙන්නේ? හරිද? මොනවද දැනෙන්නේ කියලා බලන්න පින්නත් නේ. අපි ඊයේ පෙරේද කතා කරා. මෙන්න මේවා දැනෙනවා යාට හොඳට. මට කවුරු හරි කෙනෙක් දැන් අතීතයේ වේදනාව ගැන තේරුම් මෙනෙහි කරන්න පුළුවන් එතකොට නේද? අපි මතකදී කතා වුණා පස් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් මට ගොඩාක් හිතවත් ඊළඟ එක්කෙනා හිතවත්කම අඩුයි ඊළඟ එක්කෙනා හිතවත්කම අඩුයි ඊළඟ එක්කෙනා තවත් අඩුයි අන්තිම එක්කෙනාගේ හිතවත්කමක් අහිතවත්කම නැහැ. පස් දෙනාම මට එකම පරස වචන කියලා බයිනවා. ඒ පරස වචනේ ඇහෙනකොට මට ඇති වෙන වේදනාව. කොයි එක්කෙනාගේද වැඩි? ආ හිතවත්ම කෙනාගේ වේදනාව වැඩි. අයියා එයා එයා එයා කනට රිදෙන්න හයිය එකම ගාන එකම සද්දෙන් කියන්නේ. එහෙනම් කනට රිදෙන්න වැඩියෙන් හයියෙන් කිව්වේ නැහැ. මොකද එයා ඒ වේදනාව වැඩි. එයා එයා වැඩි හිතවත් ඉඳලා. හිතවත් කියනවා කියලාගේ හිතත් කරන කියන මං කැමති වැඩි. කැමති වැඩි කියන්නේ තණ්හාව වැඩි. නේද? එහෙනම් තණ්හාව වැඩි වෙනකොට දුක් දුක් කියන්නේ වේදනාව. නේද? අන වේදනාව ගැන හොයාගෙන ඉන්න කෙනා තේරෙන අර ගෑස් වැඩි කරනකොට ගින්දර වැඩි වෙනවා. නේද? අන්න ඒ වගේ තණ්හා වැඩි වෙනකොට වේදනාව වැඩි වෙනවා. ඕන්න බලන්න අන්න ඒක අධ්‍යක දකින්න ඕනේ එහෙනම්. අන්න අපි පළවෙනි දවසේ කතා කරපු එකේ මූල ධර්මය අද කතා කරා වුණ පළවෙනි දවසේ මම කිව්වා මේක කරන්න ඕන කියලා ඒක අත්දකින්න ඕන අපි. හරි ඒක කවදා හරි අත්දැක්කොත් තමයි ඔන්න ඔය කාංකා වේතන විසුද්ධියට යන්න පුළුවන් වෙන්නේ. හරි මට තේරෙන්න ඕන. ගින්දර රොඩු රොඩු වැඩි වෙනකොට ගින්දර තෙල් තෙල් වැඩි වෙනකොට ගින්දර වැඩි වුණා. නේද? තෙල් ගොඩක් වැඩි වුණොත් ගින්දර අඩු වුණා. නේද? tire වැහෙන්නම තෙල් ගියොත් එහෙම හරියන්නේ නැහැ නේ. ඒ ඔක්කොම දැනගත්තම මම අත්දැකලා. හරිද? ඒ වගේ මට අත්දකින් මම වේදනාව ගැන අවධානය යොමු වේදනාවන් පස්සේ ඉන්න අතර මට දැනෙනවා තණ්හාව වැඩි තැන්වලදී මට වේදනාව වැඩි වෙලා හරිද තණ්හාව අඩු තැන්වලදී වේදනාව අඩු වෙලා. එහෙනම් වේදනාව හේතුත් එක්ක දැනෙන ස්වභාවයට අපිට වේදනාව අත්දැක්කොත් අත්දැක දැක අත්දැක දැක ඒ අත්දැකීම ගත්තොත් පුළුවන් වෙනවද නැද්ද? මේ බලන්න අපි කාට හරි ගොඩාක් ප්‍රියයි අපි දරුවෙකුට ප්‍රියයි කියලා. දැන් දරුවා නැහැ පේන්න. හරිද? දරුවා පේන්න නැති වෙලාවක ඔන්න දැන් මං වේදනාව ගැන අත්විඳිනවා. දැන් මේ වර්තමානයේ කියන්නේ දැන් මේ අපේ එක භවනා කරපු කෙනෙක් භවනා කරපු අම්මෙක් තරුණ අම්ම කෙනෙක් කියපු කතාවක් මම කියන්නේ වේදනානුපස්සීව ඉන්න වෙලාවක කියපු කතාවක් තමයි හාමුදුරනේ මට ලොකු පුතයි පොඩි පුතයි දෙන්නම මතක් වුණා. හරිද? ඒ මතක් වෙනකොට මම බැලුවා මගේ වේදනාවල් කොහොමද කියලා. වේදනාව දිහා මම බලාගෙන හිටියා. ඉන්නකොට ලොකු එක්කෙනා මතක් වුණාට වැඩිය පොඩි එක්කෙනා මතක් වෙනකොට මගේ හිත දුකට ආවා. හරි දැන් මෙයා ඉන්නේ භාවන මධ්‍යස්ථානයේද? හරිද? ලොකු ඒ කියන්නේ ලොකු පීඩාවක් ආවා දකින්න ඕන වගේ කියලා. හරිද? අන්න බලන්න. එහෙනම් එයා දැන් එතන තේරුම් ගන්න තණ්හාව වැඩි වෙනකොට තණ්හාව වැඩි තැන අරමුණු වෙනකොට වේදනාව ඊට පස්සේ මම මේ ළමයින්ගේ ශරීරවල පිළිකුල මෙනෙහි කරා. හරිද? මේ ළමයින්ගේ ශරීරවල පිළිකුල හොඳට මෙනෙහි කරපුවා මෙනෙහි කරාට කරනකොට මට තේරුණා මේක කුණුප කොටස් ගොඩක් මෙතන තියෙන්නේ. මේක මට අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි එතන තියෙන හිත. ඒ කයත් එහෙමයි. මේක මට අයිති නැති ධාරාවක් මට අයිති නැති නාම රූප දෙකක් කියලා මට තේරුණා. ඒකත් එක්ක මම බැලුවා මගේ වේදනාවට මොකද උනේ කියලා. කලින් තිබ්බ අර තද වේදනාව ඒපාර ගොඩාක් අඩු වෙලා. හරිද? අන්න බලන්න වේදනාව අඩු වෙලා. හේතුව අවිද්‍යාව අඩු වෙලා. අවිද්‍යාව තිබ්බහම තණ්හාව ඇති වෙනවා. තණ්හාව තිබ්බහම වේදනාව ඇති වෙනවා. බලන්න මේ මොකද්ද මේ? පටිසම්පාදයේද නැද්ද? ඒක නේද? පරිසම්පාදයේ Taman තුලින් අත්දකින්න ඕනද නැද්ද එහෙනම්? නේද? අපි මොකද කරේ? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියලා නේද? අර පැත්තට කියවුවා, මේ පැත්තට කියවුවා, අර පැත්තට කියවුවා, මේ පැත්තට කියවනකොටම අන්න හරි පොල් ගෙඩියක් වටනවා. නේද? පරිසම්පාදේ වගේද පොල්? නේද? කෝකටත් මේකට ඉස්සෙල්ලා ඒක ගෙනත් දාලා ඉන්නවා කෝකටත් කියලා. නේද? ඉතින් එහෙනම් ඒ වගේ තමයි මේක තේරුමක් නැතුව අර්ථයක් නැතුව තමන්ගේ තුලින් අත්දකින්න තියෙන ගැඹුරු වැඩපිළිවෙල අපේ තුලින් මතු කරගන්න ඕනේ. හරිද? ඒක මතු කර තමන්ගේ තුලින් දැකීමෙන් තමයි එහෙම දැක්කොත් තමයි අන්න එයාට නිබඳව දුක් වේදනා ඇති වෙනට ඒකට හේතුව අවිද්‍යාවයි. ඒකට අන්න අර ගින්දර දකින්නකොට වගේ. හරි. ගින්දර දකින්නකොට තමන්ට ඇති වෙනවා වාගේ හැඟීම ඒ ගානටපත් වෙන්න නම් ගින්දර දකින්නකොට පෙරපසු නොවීම එන්න මේක භයානක දෙයක් මේක මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ලොකු හැඟීමක් ඇති වෙනවද නැද්ද? ඒක පෙරපස නොවෙන්නේ නැත්නම් මේක භයානක දෙයක් මේකට හේතු වෙන එකයි මේක නැති කරන්න මෙහෙම මේක නැති කරන ක්‍රමය මෙහෙමයි කියලා ලොකු හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ හැඟීම වගේම ඒ වගේම මොකද වෙන්නේ? වේදනාව ගැන ඔය ක්‍රමයට අත්දැක්කොත් නේද? ඒ කියන්නේ තමන්ගේ සිත එකඟ කරගෙන මේ වේදනාවට සමවැදී ඒවා මෙහෙම අත්දැක්කොත් නේද? අත්දැක්කොත් හේතුත් එක්ක අන්න එයාට එයාගේ වේදනාවල් වල ඇතිවීම නැතිවීම වලට හේතු ඒවා අඩුවීම් වැඩිවීම් ඒවා මේ දුක් වීම ඒ ඔක්කොම අහු වෙනවද නැද්ද? එතකොට ඒක වේදනාව තුලින් තමන්ගේ ජීවිතේ පටිච්චසමුප්පන්න භාවය දකින්න. දැන් එයාට දැන් තේරෙන තව දෙයක් තේරෙනවනේ එහෙමනොත් එහෙම. අවිද්‍යාව නැති වෙන්නේ නැතුව මේ ශරීරය පිළිකුල් විදිහට මෙනෙහි කිරීමක් අසුබ විදිහට මෙනෙහි කිරීමක් නොකර අර ළමයා ගැන ඇති වෙන අර සැප වේදනාව කියන කඩුවේද? අඩු වෙන්නේ නැහැ ඒක තේරෙනවා. එහෙනම් මේක කරන්න මේක වෙන්න ඕනේ. මේක කරන්න මේක වෙන්න ඕනේ කියලා. හරිද? මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊළඟට මේ වේදනාව ඇති වෙන්න තව බලන්න. එතන තව දෙයක් තව දේවල් අහු වෙනවා. දැන් දැන් මේ වෙලාවේ මේ වේදනාව ඇති උනේ අවිද්‍යාව හින්දා. නේද? එතකොට තේරුණා දැන් මේ වේදනාව ඇති උනේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව විතරක් නෙවෙයි නේද? මේ වේදනාව ඇති වෙන්න ස්පර්ශයත් හේතු නාද නැද්ද? ස්පර්ශය ඇති වෙන්න සලආයතන හේතු නාද නැද්ද? සලආයතන ඇති වෙන්න නාම රූප පරම්පරාව හේතු නාද නැද්ද? ඒකට විඥානය හේතු නාද නැද්ද? ඔන්න මේ භවයේ සෙල්ලම් ටික නේද? මෙහෙ තියෙන ටික දැන් දැන් තියෙන. හරි. මේ භවයේ මේ ටික ඇති වෙන්න මොකද උනේ? පෙර භවයේ අවිද්‍යාව තෘෂ්ණා උපාදාන කර්මාදිය හේතුණා. ඒවත් තේරෙනවා. නේද? ඒවත් මෙනෙහි කරන්න පුළුවන් වුණා. ඒතකොට මේ වෙලාවේ මට මේ ඇතිවෙච්ච දුක් වේදනාවට පුරාණ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදාන, කර්ම හින්දානේ මේ වගේ ශරීරයක් සහ මේ ආයතන පහළ වුණේ. ඒකින්ද දැන් වේදනාවක් ඇති වුණා. නේද? එතකොට මේ ඊට පස්සේ ඒවා හින්දා ඇතිවෙච්ච විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හින්දා ඔය දරුවා කෙරෙහි දැන් වර්තමානයේ තණ්හාවක් ඇති වෙලා. ඒ තණ්හාව හින්දා දුක් ඇති වෙනවා. නේද? ඒ තණ්හා උපාදානේ බවට පත් වෙනවා. ඒ උපාදාන හින්දා ආවහො කර්ම රැස් කරනවා. ඒකින්ද ආය එකක් කරේ. නේද? ඒකේ හොටකුත් තියෙනවා. ඊළඟ එකේ. නේද? <laughs> කුර තියෙනවා සමහර විට. වලිග තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද බැයිද? අපෝනතරම් පුළුවන්. නේද? ඉතින් එහෙනම් මේ වගේ මේ මේ එක තැනකින් පටන් ගන්න මේ විදර්ශනාව නිසා වෙන් සංසාර චක්‍රය තේරෙන්න තේරෙන්න පුළුවන්. පටිසම්පන්නව මෙනෙහි කරන කෙනාට. ඒකයි කියන්නේ හේතුත් එක්ක දන්නා වූ එතකොට මේ කයේ වේදනාවක් ඇති වෙනකොටත් අපිටම අපි කතා වුණා මේ සතියේ මුල්ම දවසේ කතා වුණා කය වේදනාවක් ඇති වුණාට ඒකත් තණ්හාවෙන් හින්දායි කියලා කොහොමද මෙනෙහි කරන්න කියලා. එහෙනම් වේදනාව ගැන අපි අද මං කිව්වේ ඒකයි මේ මේකට ඒක නේද මේ නේද අපි මේ කතා කරන්නේ කාංකා වේතන විසුද්ධිය ගැන ඒ විසුද්ධිය ඇති වෙන්න නම් වේදනාව කයින් වෙන් කරගන්න වේදනාව එකක් කය එකක් කියලා වෙන් කරගන්න ඕනේ ඒ වෙන් කරගන්නා වූ ස්වභාවයට කියනවා ditthi විසුද්ධිය කියලා ඒ වෙන් කරගෙන මේක අත්දකින්න නම් චිත්ත ඒකාග්‍රතාවයකින් ඒකට සමවැදෙන්න ඕනේ. ඒක ඒක කරගන්න අවශ්‍ය කරන විසුද්ධිය තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. නේද? චිත්ත විසුද්ධිය කොහොම ඇති කරගන්නද? කෙලෙස් අඩු කරගන්න නැතුව වියතික්‍රමන වලට යනවත් අඩුම ගානේ. ඒ ඒක ඇති කරගන්න ක්‍රමය තමයි ඊළඟට චිත්ත විසුද්ධිය ඇති කරගන්න නම් ප්‍රමෝදය තියෙන්න ඕනේ. ඒකට සීල විසුද්ධිය ඕන වෙනවා. සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ඇති කරගන්න චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය ඇති කරගන්න ditthi විසුද්ධිය කාංකායතන විසුද්ධිය ඇති කරගන්න එහාට මෙහාට එහාට මෙහාටපත් වෙනවා. හ්ම්. එහෙනම් දැන් තේරෙනවා. ඒ වගේමයි සංඥාත්. නේද? ඒ වගේමයි සංස්කාරත් ඒ වගේමයි විඥානයත්. ඉතින් මේ දේවල් අත්දැක ගත්තොත් මොකද වෙන්නේ අපිට තේරෙනවා ඊළඟට මේක දැනි දැනි මේ මේ වේදනා ගැන හේතුත් එක්ක Tamanට තේරෙනවා නම් පින්වත් මේ ඒ හැම නිමේෂයකම එයාගේ සාමාන්‍ය ජීවිතයේදී එයාට තමන්ගේ පැත්තෙන් මේ සිද්ධ වෙන සිද්ධිය වේදනාව හින්දා තණ්හාව ඇති වෙන්නේ තණ්හාව හින්දා උපාදානය වෙන්නේ තමන්ට අයිති නැතිවම සිද්ධ වෙන බව හේතු තිබ්බොත් හේතු තිබ්බොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා හේතු නැති වුණොත් ඒක සිද්ධ වෙන්නේ නැති බව අත්දකින්න පුළුවන් ඒක නම් ඒ වැඩේ කරන කෙනෙක් කරවන කෙනෙක් නැත ඒ වැඩේ වෙනවා හේතු තිබ්බොත් ඒ වේදනාව හට ගැනීමත් හේතු නැති වුණොත් ඒ වේදනාව නොහට ගැනීමත් මට නවත්තන්න බෑ හරිද? දැන් කෙනෙක්ව දැක්කහම තණ්හාව කියන හේතුව යෙදෙනවා නම් දුක් ඇති වෙන එක මට නවත්තන්න පුළුවන්ද? බෑ. කෙනෙක්ව මතක් වෙනකොට තණ්හාව කියන එක ඒ ශරීරය තුල යෙදෙන්නේ නැත්නම් දුක් ඇති වෙන්නේ නැති එක මට නවත්තන්න බෑ. හරිද? කෙනෙක් දකිනකොට මට සතුටක් උපදින්නේ තණ්හාවත් මිශ්‍ර වෙච්ච අවිද්‍යාව හේතුවෙන්. අවිද්‍යාව තිබුත් ඒ සතුට ඇති වෙන එක ඇති වෙනවාමයි. නේද? අවිද්‍යාව නැත්තම් ඒක ඇති වෙන ඇති වෙන්නේ නැති වෙන එක නවතින්නේ නැහැ. ඉතින් මේ විදිහට මේවා ප්‍රත්‍ය වශයෙන් ওই විදිහට ওই විදිහට තමන්ගේ ජීවිතයේදී සාමාන්‍ය විදිහට තේරුම් ගත්තාම දැන් බලන්න එහෙනම් මට යම් කිසි සතුටක් හරි යම් කිසි සිතුවිල්ලක් හරි ඇති වෙන්නේ හේතු ඇතුළ. ඒ හේතු තිබ්බොත් විතරයි එතන එක වෙන්නේ. අනුන්ට ඒකෙන තියෙන ඉති අජ්ජත්තං වා බහිද්ධාවා නේද? ඉති අජ්ජත්තං වා බහිද්ධාවා. ඒතර අනුන්ගේ ජීවිත ගත්තහමත් එයාට සිතුවිලි ඇති වෙන්නේ, එයාට සතුට ඇති වෙන්නේ නේද? මට ඇති වෙන ඒවට නෙවෙයි. ඇයි? එයාගේ තණ්හාව තියෙන හැටියට. මට අහවල් කෙනා හින්දා සතුට ඇති වෙනවා. හැබැයි එයාට එයාගේ එයා හින්දා සතුට ඇති වෙන්නේ නැහැ. මං අහනවා ඔහෙට මොකද අන්න අරයව පෙන්වන්න බැරි? නේද? එහෙම අහනවා අපි ගෙවල් වලදී. නේද? අපේ දරුවන්ට එහෙම කියනවා. නේද? මොකද අර ළමයා පෙන්වන්න බැරි? එහෙම හරියනවද? මට පුළුවන් නම් ඒත් එක්ක හොඳින් ඉඳයි වට බැරි. ඕක අහන ප්‍රශ්න. ඔය ප්‍රශ්න අහයිද ඔය තේරුම ආවොත්? මට පුළුවන් වුණාට එයාට බෑ තමයි. ඇයි? මට අරයා කෙරෙහි තණ්හාව දෙන්න මට එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. අරයට එයාත් කෙරෙහි පොඩ්ඩක්වත් තණ්හාවක් ආසාවක් නැති හින්දා අරක හරියන්නේ නැහැ. ඒතර මට එයා දැක්කම සතුට උපදිනවා. තව කෙනෙකුට එයා දැක්කම සතුට උපදින්නේ නැහැ. එහෙනම් ඒ තියෙන්නේ ඒ පුද්ගලයා හින්දා නෙවෙයි ඒ හිතවල තියෙන තණ්හාවේ ප්‍රමාණය වෙනවා. එහෙනම් අපිට එහා පැත්තේ සිතුවිලි ගැන සාධාරණ එහා පැත්තේ කියන්නේ මගෙන් බාහිරව අයගේ සිතුවිලි ගැන සාධාරණ විග්‍රහයක් අපේ තුලින් උපදිනවද නැද්ද? මෙයාට මේක වෙන්නේ හේතු නැති හින්දා. නේද? හේතු නැති හින්දා එයාට ඒක වෙන්නේ කියලා. එතකොට අන්න ඒ සාධාරණ විග්‍රහය නේද? සාධාරණ විග්‍රහයක් ඇති වෙනවා. අන්න ඒ සාධාරණ විග්‍රහය තමයි අපි තුල තියෙනවා නම් එහා පැත්ත ගැන මට 아무තු තරහක්, 아무තු ගැලීමක්, එහා පැත්තේ සිතුවිලි ගැන බලාපොරොත්තුවක් ඒ මොකක්වත් ඇති කරගන්න බෑ. නේද? අන්න මේ දවස්වල මේ පැත්තෙන් මට ආදරයක් උපදලා තියෙනවා හොඳට. ඇයි ඒ? යම් කෙනෙක් අසරණ වුණාම එහෙම ටිකක් වැඩියෙන් ආදරෙන් ඉන්නව නේද? නේද? නැත්නම් වෙන වෙන වෙන දෙයක් නැති වුණාම දැන් අපි දරුවෙක් ගන්නකො දරුවෙක් ගත්තාම පුංචි කාලේ හරි අසරණයි. වෙන කවුරුත් නැහැ. ඒකෙන්ද අම්මට හරිය ආදරේ උපදිනවා යාගේ හිතේ. නේද? එතකොට හැබැයි එයාට ලොකු වෙනකොට වෙන වෙන එක එක දේවල් හම්බ වෙනකොට අර කඩු වෙනවා. අඩු වෙලා නැති වෙනවා. නේද? ආය හැබැයි සමහරවල්ලාට මැරිගෙන එන වෙලාවට එහෙම ගොඩක් එනවා. අම්මා මැරිගෙන එන වෙලාව වගේ ආවොත් එහෙම ගොඩක් එනවා. ඉතින් එතකොට එතකොට වැඩ නැහැ. නේද? ඒ වගේ මේක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ හොඳටම තේරුම් ගන්න ඕනේ. අපි මේක මෙන්න මේ වගේ தත්ත්වයක් තියෙන්නේ කියලා දැන් අපිට තේරුම් ගන්න නම් ඒකට සමවදින්න ඕනේ. නේද? ඒතර මුළු ජීවිතේම වේදනා වේදනා සංතතියට හිත යොමු කරලා නැත්තම් කවදාකවත් වේදනාව අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් දැන් හොඳට තේරෙන්න ඕනේ විදර්ශනාව කියන්නේ මොකක්ද? ඒක කරගෙන යන්න අපි මොකද්ද කරන්න ඕනේ? නේද? සංකායතන විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒක උපදවා ගන්න මම මොකද කරන්න ඕනේ? සීල විසුද්ධියෙන් මොකද්ද මට වෙන්නේ? ඔක්කොම දැන් තේරෙන්න ඕනේ. නේද? බය නැතුව මේකට අත තියලා මේක ඉතින් ඕවා කරන්ද ඒවා කරන්ද හිත එකඟ කරගන්න කාය අනුපස්සනාව කරන්ද වේදනා අනුපස්සනාව කරන්ද හිත එකඟ කර ගැනීම සඳහා මරණ සතිය බුද්ධානුස්සතිය අසුභානුස්සතිය මේවා ඔක්කොම අර කියලා දීලා තියෙන විදිහට දැන් සාකච්ඡා කරපු දේ චිත්ත සුද්ධිය නම් සීල විසුද්ධිය ඉඳන් ආරම්භ කරගෙන ඉස්සරහට ගියොත් අපේ සිතෙන් අපිට ඕවා මේ ජීවිතේදී දැකගන්න පුළුවන්. අත්දකින්න පුළුවන්කම අපේ සිතෙන් අපිට මේ ජීවිතේදීම මේ වේදනාවල වල තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය සංඥාවේ තියෙන සංස්කාරයේ තියෙන දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එන්න ඒ සඳහා තමයි මේ විදර්ශනාව කියලා අපි මේ මෙතර දේවල් කරන්නේ වේදනාව ගැන හෝ සංඥාව ගැන හෝ සංස්කාරය ගැන හෝ මොකක් හරි එකක් ගැන මේවා තේරුම් ගැනීම සඳහා. හරි. ඉතින් එහෙනම් අපි බලන්න ඕනේ හැම පැත්තෙම. හැම පැත්තෙම මේ සඳහා වටකුරු කරගත්ත හැකියාවක් තියෙන්න ඕනේ. හරි. වටකුරු කරගත්ත හැකියාවක් තියෙන්න ඕනේ. මේ වටකුරු කරගත්ත හැකියාවට කියනවා සක්කෝ කියලා. හරි ඉතින් හිත එහෙම රවුම් කරගෙන මේකට යොදා ගන්න හරි එහෙම නැත්නම් අපිට කවදාකවත් දුක් නැති කරගන්න හම් වෙන්නේ නැහැ ඔය විදිහට මේකේ ඒ කැඩි කැඩි බිඳි බිඳි මට අයිතියක් නැතුව තැන් තැන් වලින් හටගන්න ගිනි හටගන්නවා වගේ හටගන්න ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ මේක මගේ ආත්මය කියලා ගන්න බෑ මට මුකුත් කරන්න බෑ මේක හුලඟ යන හුලඟ යන ගිනි ගුලියක් වගේ මගේ මේ මේක යන්නම් යන්නම් වාලේ යන්නේ හරිද? ඒතර මේක ওই පැත්තේ විසි වෙනවා මම මේ තව ඒවත් අල්ලන්න හදනවා වෙන ඒවත් අල්ලන්න හදනවා. ඒවා කොහෙවත් යන්නේ ඒවා. හරිද? එතකොට මේ මේවා අල්ලන්න ගන්න උත්සාහයේදී ඒ උත්සාහය නිසා එම මාව තවපත් වෙනවා. තවත්පත් වෙනවා මාව. එතකොට මොකද වෙන්නේ? ලොකු පීඩිත තත්යකට පත් වෙනවා. ඉතින් ඒ එහෙම පීඩිත තත්යෙන් පත් වෙලා ඉන්න අපිට ලොකු සනසිල්ලක් ඇති කරගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මේ ජීවිතය ඉතාමත්ම සුවදායක තත්යකට පත් කරගන්න එක ඉතාමත්ම සුවදායක තත්යකට පත් කරගන්න එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මඟ පෙන්වලා තියෙන්නේ එන්නේ ඒ සඳහා. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් දැඩි අධිෂ්ඨානයෙන් සිල් රකින්න ඕනේ. පංචශීලයේ අධිෂ්ඨාන කරලා කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ භාවනාවල් වලට කාලයක් යොදාගෙන නේද? ඇයි මේ ඒවා නොකර මේ යුතුයකම් යුතුයකම් ටික කරන්න ඕනේ. හරිද? යුතුයකම් වලට විතරක් හිර වෙලා කම්මැලිකමෙන් ඉන්නවා. ඔය යුතුයකම් ටික කරන ගමන් ඕවා කරන්න ඕන තරම් වෙලා තියෙනවා. මම හොඳටම දන්නවා. හරි වෙන වැඩක් නැහැනේ. ආන්දරෝ නම් කියයි. හරිද? යාර උදේ ඉඳන් හන්දෑ වෙනකම් බලන්න ඕන තරම් නාස්ති කරන කාලය තියෙනවා. ඕන තරම් නාස්ති කරන්න කාලය තියෙනවා. එතකොට අපිට කැමැත්තයි උපදවා ගන්න ඕනේ මේ සඳහා. කැමැත්ත උපදවා ගත්තොත් අපි කාලය හදා ගන්නවා. ඔය කතා කර කර ඉන්න ඒවා ඔය එක එක මම ඕනනම් හොයලා බලන්න මම දන්න හොඳටම තියෙනවා. උනන්දුවෙන් හෙව්වොත් ඕන තරම් වෙලාව තියෙනවා. අන්න එහෙම දවසකට යම් කිසි වෙලාවක් යොදා ගන්න ඕනේ. කාර්යක්ෂමව වැඩ කරොත් අපිට දවසේ යම් කිසි කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතුරු කරගන්නම එපා. ඒ කරලා තමන්ගේ හිත සුද්ධ කරගන්න, සිල් රකින්න, භාවනා වර්ධනය කරගන්න, තව තව ධර්ම පුස්තක ආදිය හොයන්න මේ නාම රූප පරිච්ඡේද ආදී ගැන කරුණු හොයන්න ඉමේ ඉන්නේ නිකන් නේද? මේ මේ වගේ ශාසනයක් මේ වගේ ශාසනයක් ආය කල්ප ගානකට හම්බෙන්නේ නැති වෙයි. ඇයි මේ මැරිලා යෑමත් එක්ක මාව සම්පූර්ණයෙන්ම කොහෙ ගිහින් පහළ වෙයිද කවුද දන්නේ? නේද? කෝවියෙක් වුණා. හුණෙක් වුණා. නේද? ආය කවදාද මිනිස් ජීවිතයක් ඇති කරන කාලයක බුද්ධ ශාසනයකුත් තියෙන්න ඕනේ. ඒවා ලේසි නෑ. කල්ප ගාණක් යනකම් තැන් තැන් වල පැහි පැහි පැහි පැහි ඉඳි. හ්ම් සමනල් වෙනකම් බලන් ඉන්න බිත්ති වලට වෙලා. ඒ පණ ගැටි වෙනකම් බලන් ඉන්න හෙල්ලෙන්නේ නැතුව. හ්ම් එයාගේ පූසා උඩ පැනලා ඌව කාලා දැම්මා. නේද? මම ඒක හැමදාම කියන්නේ මහා භයානක සිද්ධි. මහා දරුණු භයානක බිහිසුණු සිද්ධි අපේ ගෙදර වෙනවා. අපි රූපවාහිනිය දිහා බලාගෙන හිටියා ඒවා වෙනවා. ඒවා දැක්කේ නැහැ. නේද බෙලි කඩාගෙන කනවා අපේ ගෙදර නේද බෙල්ලෙන් අල්ල ගන්නවා බෙල්ලෙන් අල්ලගෙන බෙල්ල හපනවා ඊළඟට නේද කවුරු හරි කෙනෙක් අල්ලගෙන අල්ලගෙන ඔතලා ඔතලා ඔතලා ඔතලා අත් දිගාරින්න බැරි වෙන කකුල් දිගාරින්න බැරි ඔතලා ඔතලා ඔතලා කටක් ගහලා පුරනවා නේද කවුද මගුලවා නේද සතෙක් අහුවෙච්ච ගමන් මොකද කරන්නේ ඔතලා ඔතලා ඔතලා ඔතලා යසෝරා බොනවා වගේ හරි නැගෙන භයානක අති භයානක සිද්ධි අපේ ගෙදර වෙනවා දැක ගමන් පළඟැට්ටාව හරි සමනලයා හරි බෙල්ලෙන් අල්ලලා හපලා දෙපැත්තට කහලා නේද බිම කහලා ඒකව ගිල්ලලා දානවා පණ පිටින් ගිල්ලලා දානවා පණ පිටින් ගිල්ලනවා මේ භය මේ සංසාර භයානකත්වය අපේ ගෙදර තියෙනවා අපිට ඒක බලන්න වෙලාවක් නැහැ එය පෙට්ටියක් දිහා බලන් ඉඳිපේ අපි නේද ඒව දකින්නේ අපි ඉන්දියාවෙන් ගෙනල්ලා පෙන්නන අර ඉතින් පැය දෙකක් ඒක දිහා බලාගෙන ඉන්නවා ආරයෙන් පැන්නෝ මෙහෙන් පැන්නෝ කියලා ඒක දිහා බලන් ඉන්නවා මෙහෙ මේ වෙන ඔක්කොම සසර භයානකම දකින්න වෙලාවක් නැහැ. ඒකෙන්ද අපිත් අන්තිමට ඒ භයානකමට පත්වන එකින්ද අපි මේ ජීවිතය සාර්ථක කරගන්න සීල විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කරගෙන මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර සුවපත් කරගෙන කොහොම හරි දුක් නැති කරගන්න ඕන කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එක එක්කෙනා දිහා බලන් හිටියා කියලා දුක් නැති වෙන්නේ. නෑ එක එක දේවල් ආරක්ෂා කරලා කිව්වොත් නැති වෙන්නේ නේද? අපි මහා දුක්කට මේ වැටලා තියෙන්නේ මේ කය පවත්වා ගැනීමවත් මහා දුකක් සංවේදීව කය දිහා බැලුවොත් හොඳට තේරෙනවා. එහෙනම් ඒ අනුව කටයුතු කරමින් අපි උතුම් අවබෝධයටපත් වෙන්න ඕනේ කියලා අදිස්ථානය ඇති කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ ඉඳලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ප්‍රාර්ථනා කරමු. අපිට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලබා දුන්න මේ පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති